තණ්හාවංගෝ මනුජස්ස පමත්තචාරිනෝ තණ්හාවන්දති මාළුවාවිය සෝප්ලවති හුරාරං ඵලමිච්ඡං වනස්මින් වානරෝ මෙන් තණ්හාව වැඩින්නේ භවයෙන් භවයට සසර පනින්නේ වනයේහි පලරිසි වඳුර කුමින්නේ යං ඒසාසාති යම්හි තණ්හා ලෝකේ විසන්තිකා සෝකාතස්ස පවන්දන්ති අභිවත්තං වීරණං එලින ගතිය අරමුණු වෙලවන්නේ තණ්හාවයි ඒකට යටවන්නේ දීනම් වැසිවට කල්හි සැවැන්නේ පඳුරක් මෙන් සිත සෝක වැඩෙන්නේ යෝචේතං සාති ජම්මින් තන්නං ලෝකේ දුරච්ඡයං සෝකාතම්හා පපතන්ති උදබින්දුව පොක්කරා ඇලෙන ගතිය අරමුණු වල වන්නේ තණ්හාවයි හැකිනම් මැඩලන්නේ ඔහුගේ සිතින් සෝදු ගිලිහෙන්නේ නෙළුම් පතින් හෙන දිය බිඳු මෙන්නේ සංඝෝ වදාමි බන්දං වෝ යාවන්තිත්ත සමාගතා තණ්හාය මූලං කනත උසිරත්තෝ වබීරණං මාවෝ නලං වසෝතෝව මාරෝ භංජි පුනප් පුනං සම්මෙතම මේ හොඳ දෙය පවසන්නේ තණ්හාවෙහි මුල් උදුරාලන්නේ බිය පහරින් බව පඳුර පෙලන්නේ මින් ඔබ ඉන් පසු මරු නොපෙලන්නේ යථාපි මූලේ අනුපන්ද වේදල්හේ තින්නෝ පිරුක්ඛෝ පුනරේව රුහති එවං පිතංහානුසයේ අනුහතේ නිබ්බත්තකි දුක්ඛ මිදං පුනප්පුනං විනම් ගතක දැඩි මුල නොසිඳින්නේ කැපුවද ඒ ගස නැවත වැඩින්නේ එලෙසම තණ්හාවත් නොසිඳින්නේ නම් යලි යලි මේ දුකමය එන්නේ යස්ස චන්තිං සති සෝතා මනපස්සවනා භුසා වාහවන්ති දුන්නිත්තිං සංකප්පරාගනිස්සිතා ගණනින් සතිතක් බිය පහරින්නේ යුතුයයි තණ්හා නදිය ගලන්නේ රාගික සිතුවිලි බලවත් වන්නේ දීනෙන් ඔහු නිරයට ගෙන යන්නේ සවන්ති සම්බදීසෝතා ලතා උම්බින්ජතිත්තති කංච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය චින්දත තණ්හාදියවල් සමත ගලන්නේ ආසාලියවල් උඩට නැගින්නේ ඉහෙලියවල් නුවණින් විමසන්නේ හටගත් ඒවල් මුල් සිඳලන්නේ සරිතානි සිනේහිතානි ච සෝමනස්සානි භවන්ත ජන්තුන තේසාත සිතා සුඛේසිනෝ තේවේ ජාති ජරූපගානරා සංඛාරින් තිත් අරමුණු වන්නේ සත්හට එහෙයින් සුම්නත් වන්නේ සිත කය ඒ සුම්නසම සොයන්නේ ජාති ජරා මරණට පැමිණෙන්නේ සසිනාය පුරක්කතා පජා පරිසම්පන්ති සසෝව බන්දිතෝ සංයෝජන සංඝ සත්තා දුක්ඛ මුපෙන්ති පුනප්පුනං තිරාය සංහාවින් ජනයා වටවන්නේ මල බැඳී සාවකුසේම ගැහෙන්නේ සංයෝජනවල එලෙස බැඳින්නේ දිගු කල් නැවතත් දුකටම එන්නේ තතිනාය පුරක්කතා පජා පරිසප්පන්ති සසෝව බන්දිතෝ කස්මා තතිනං විනෝදයේ භික්ඛු ආකංති මිරාගමත්තනෝ තණ්හාවෙන් ජනයා වටවන්නේ මල බැඳී තාව කුමින්ය ගැහින්නේ එහෙයින් තමහට නිම්බනතෝ වනාදිමුත්තෝ වනමුත්තෝ වනමේව ධාවති සංකුංගලමේන පස්සත මුත්තෝ බන්ධනමේව ධාවති ගිහිගෙන් වෙන්න නැවතත් එය හැර ගිහි ගෙට එන්නේ බඳුමින් ගැලවි එයටම යන්නේ යලිත් බැඳෙන්නයි මෙන්න බලන්නේ නතං දල්හං බන්ධන මාහුදීරා යදාය සංදාරු ජම්බම්බ ජංචේ සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේ සුදාරේසු චයං අපේකා ඒතං දල්හං බන්ධන මාහුදීනා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතං තිකෙත්වාන පරිම්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහයේ යක්කදින් දැවයෙන් තන කෙඳියෙන්නේ බඳනාලද බැමි දැඩි නොකියන්නේ මිනි කුණ්ඩල සහ අමුදරුවන්නේ එල්මයි තද බල බැම්ම කියන්නේ මේ බැම්මයි තද බැම්ම කියන්නේ අත්හල නොම හැකි ලෙස බැඳලන්නේ නුවණැති පඬිදන එද සිඳලන්නේ කම්සුව හැරදා තපසට යන්නේ ये रागरत्तानुपतन्ति सोतं सयं कथं मङ्कटकोवजालम् एतं पि चिन्त्वा न वजन्ति धीरामनपेक्षिनो सम्बदुःखं पहाय समन्मकल සමතලට බැඳින්නේ මකුළුවමින් රාගයට වැටින්නේ නුවණැතියන් කම්සපනු පතන්නේ ඒ සෑම දුක් සිඳ නිවනට යන්නේ මුංච පුරේ මුංච පච්ඡතෝ මඤ්ඤේ මුංච භවස්ස පාරගු සම්බත්ත විමුක්තමානසෝන පුනජාති ජරං උපේසි පස්කන්ද පිළිබඳ මිදුනු සිතින්නේ පෙර පසු සහ දැන් එල්ම සිඳින්නේ සසරින් එතරව ගිය සිත්වන්නේ ජාති ජරා දුක් යලි නොම ඉන්නේ විතංක පමති තංස ජන්තුනෝ තිම්බරාගස්ස සුභානුපස්සින ජීයෝ තණ්හා පවණ්ඩති ඒසකෝ දල්ලං කරෝති බන්ධනං දැඩි රාසිතු විරලෙන් යුතුයවන්නේ අරමු කරගෙන ඉන්නේ ආසාකින් තව වැඩි කරගන්නේ භව බන්ධනයත් දැඩි කරගන්නේ විතක්කෝප සමේචයෝ රත සුභං භාවයති සදා සතු ඒසකෝ ව්‍යන්ති කාහිති ඒස චඤ්ඤති මාර බන්ධනං රාගික සිතුවිලි නැස්නේ යෙදෙන්නේ අසුබ බවුන් වෙත සිහිය වඩන්නේ ආසාවද හේකින් වනසන්නේ මරුගේ බැම්මද ඉන්ම කපන්නේ නිත්තං ගතෝ අසන්තාසී නීත තන්නෝ අනංගනෝ අච්චින්දි භව සල්ලානි අන්තිමෝ යං සමුස්සයෝ ජීවිතයෙහි කෙලවරට නිපන්නේ තැති නොමගෙන ආසාදන සන්නේ රාගාදී බව හුල්ද බිඳින්නේ අන්තිම භවයයි එය උතුමන්නේ නීත සම්හෝ අනාදානෝ නිරුක්ති පදකෝ විදෝ අක්කරාණං සම්නිපාතං ජඤ්ඤා පුම්ම පරානිචේ සෙවේ අන්තිම සාරීරෝ මහා පඤ්ඤෝ මහා පුරිසෝති මුච්ඡති සිව් පිලි සිඹියා කොවිද වන්නේ පෙරපර කුරු දැන කෙලවර ඉන්නේ එතුමා මහනුව නැති කියන්නේ සම්බාබිබු සම්බ විදෝහමස්මි සම්මේසු ධම්මේසු අනුපලිට්ඨෝ සම්බං ජහෝ තණ්හක්ඛයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුන්දිසයං සියල්ල මැද හැම දැනගෙන දහම්ගිම නොඇලී ඉන්නේ සියලු දෙයම හැර ලොබද නසන්නේ ලදු යෙමි මම දැන ගුරු කොහි වන්නේ සම්මෙදානං ධම්මදානං ජිනාති සම්බං රසං ධම්ම රසෝ ජිනාති සම්බං රතින් ධම්ම රති ජිනාති තණ්හක්ඛයෝ සම්බ දුක්ඛං ජිනාති සියලු දනින් දම්දනයි දිනන්නේ සියලු රසින් දම් රසයි දිනන්නේ සියලු රසින් දම් රති දිනන්නේ රහත් බවයි සෑම දුකම දිනන්නේ අනන්ති භෝගා දුම්මේදං නොච පාරගවේසිනු භෝග තණ්හාය දුම්මේදෝ අන්ති අන්නේව අත්තනං අනුවනයා සම්පතින් නසින්නේ නිවන් සොයන්නහු ඉන්නු නැසින්නේ දද දන දන රිසි අනුන් නසන්නේ මින් ඒ ලෙසටම තමන් නසන්නේ තින දෝසානි චෙත්තානි රාග දෝසායං පජා තස්මාහි විත රාගේසු දින්නම් හෝති මාප්පලං හිත් කුඩු මෙටි දෝසින් යුතු වන්නේ ජනයා රාදෝසින් යුතු වන්නේ එහෙයින් රහතුන් වෙත දන් දුන්නේ ඒ කුසලින් මහා ඵල ලැබ ගන්නේ තින දෝසානි චෙත්තානි දෝස දෝසායන් පජා තස්මාහි විත දෝසේසු දින්නම් හෝති මාප්පලං කිත්කුඩු මෙටි දෝසින් යුතුයවන්නේ මිනිසුන් දෝ දෝසින් යුතු වන්නේ දොස් නැති රහතුන් වෙත දන් දුන්නේ ඒ කුසලින් මහා ඵල ලැබ ගන්නේ පින දෝසානි කෙත්තානි මෝහ දෝසායං පජා තස්මාහි විත මොහේසු දින්නම් හෝති මහප්පලං කෙත් කුඩු නැති දෝසෙන් යුතු වන්නේ මිනිසුන් මෝහ දෝසින් තුල් වෙත දුන්නේ ඒ කුසලින් මග ඵල ලැබ ගන්නේ තින දෝසානි චත්තානි ඉච්ඡා දෝසායන් පජා තස්මාහි විගතිච්ඡේසු දින්නම් හෝති මහප්පලං කුඩු මෙති දෝසෙන් යුතු වන්නේ දන ආසා දෝසෙන් යුතු වන්නේ ආසා නැති රහතුන්ට පුදන්නේ ඒ කුසලින් මහා පින් පල ගන්නේ